කරමින් කුසල් දහම් වඩවාගෙන නිවන් දකින්නට මග පිළියෙල කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන කරුණු කෙරෙහි පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට අද ධර්ම දේශනාව තුළින් අපි අදහස් කළේ. ඒ සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනේ අපදාන පාළියේ බුද්ධ වග්ගයේ සඳහන් වෙන 583 වැනි ගාතාව. මාවෝ කණං විරාධේත කනාතීතාහි සෝචරේ සදත්තේ වායමෙය්‍යාත කනෝ වෝ පටිපාදිතෝ මේ ගාථා ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ උපාලි මහරහතන් වහන්සේ විසින් මේ සම්බුද්ධ ශාසනයේ විනයධර භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිබ වූ උපාලි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව තමන් වහන්සේ පිළිපදිමින් මේ ලැබූ ක්ෂණ සම්පත්තිය નિවරදිව පරිහරණය කරලා තමන් වහන්සේ එයින් නිවැරදි ඵල නෙලාගෙන උත්තරීතර අරහත්ත්වය සාක්ෂාත් කරගෙන තමන් වහන්සේ නිවන් සුව විඳිමින් අන්‍ය ජන සමූහයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ බුද්ධ උපදේශය මත පිහිටා ලෝකයට අනුශාසනා කරනවා මාවෝ කණං විරාධේත මේ ක්ෂණය වරද්දා ගන්නට එපා අපේ යහපත් වූ ක්ෂණ සම්පත්තියක් ලැබලා තියෙනවා. මේ ක්ෂණය වරද්දා ගන්නට එපා. කනා තීතාහි සෝචරේ. යම්කිසි කෙනෙක් මේ ලැබූ උසස් ක්ෂණ සම්පත්තිය ඉක්මවා ගත්තොත් වරදවා ගත්තොත් ඒ තනත්තාට බොහෝ කාලයක් ශෝක කරන්නටයි සිදු වෙන්නේ. සදත්තේ වායමෙයාත සාර්ථේ පිණිස එහෙම නැත්නම් සත් අර්ථයේ පිණිස යහපත් අර්ථයේ පිණිස මෙලෝ පරලව යහපත පිණිස වායමීයාත උත්සාහ කරව. ඒ වගේම කනෝවෝ පටිපාදිතෝ ඔබ හැම දිනාටම ශනය එහෙම නැත්නම් ශන සම්පත්තිය ලැබිලා තියෙනවා හැම දිනා විසින්ම ක්ෂණය ලබා තියෙනවා ඒ නිසා මෙය ඉක්මවා ගන්නේ නැතුව මේ වරද්දා ගන්න නැතුව નિවරදිව පරිහරණය කරන්න යම් කෙනෙක් ක්ෂණ සම්පත්තිය වරදවා ගත්තොත් එහෙම නැත්නම් එය ඉක්මවා ගත්තොත් ඒ තනත්තා බොහෝ කාලයක් ශෝක කරනවා ඔබ හැම දිනම එසේ ශෝක කරන්නට අවකාශය ඇති කරගන්න නැතිව මෙලොව පරලොව සහ නිර්වාණාර්ථයේ පිණිස নিরතුරු උත්සාහවත් වෙන්න කියලා උන්වහන්සේ සියලු දෙනාටම අවවාද කරනවා මේ ගාථා ධර්මය අද අපි මාතෘකාව හැටියට තෝරාගත්තේ බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මේ ක්ෂණ සම්පත්තිය පිළිබඳව විවිධ කරුණු දේශනා කරලා තියෙනවා. ඒ කරුණු පින්වත් හැම දිනාටම පැහැදිලි කර දෙන්නට මේ ගාථා ධර්මය විශේෂ අර්ථයක් ගැබ් වෙන නිසායි අපි එය මාතෘකාව හැටියට තබා ගත්තේ. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල භික්ෂුන් වහන්සේලාටත් ඒ වගේම අවශේෂ ශ්‍රාවක පිරිසටත් මේ ක්ෂණ සම්පත්තියේ තියෙන වටිනාකම පැහැදිලි කරලා දුන්නු අවස්ථා ත්‍රිපිටකයේ නොඑක් තැන සඳහන් වෙනවා. ඒ අතර ප්‍රකටම කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දිනපතාම පිණුසිඟා වැඩලා ආපසු පැමිණ දන් වළඳලා උන්වහන්සේ දාණයෙන් පසුව තමන්ගේ ගන්ධ කුටියට තමන්ගේ විහාරයට වඩින අවස්ථාවේ දොරකඩ ළඟ නැවතිලා දෙපා ධෝවණය කරලා ඒ පඩිය මත හිඳගෙන එතනට රැස් වෙන්නා වූ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා භික්කවේ අප්පමාදේන සම්පාදේත දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභා පබ්බජ්ජා දුර්ලභං සද්දම්ම සවණං මහණෙනි අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරන්න. නිවන පිළිබඳව අප්‍රමාදී වෙන්න. ඒ කුමක් සඳහාද? මේ බුද්ධෝත්පාදයේ ලෝකයේ බොහොම දුර්ලභ දෙයක්. ඒක හැමදාම ලැබෙන දෙයක් නෙමෙයි. බොහොම කලාතුරකින් දීර්ඝ කාලයකින් ලැබෙන අවස්ථාවක්. ඒ වගේම දුර්ලභ වූ manussත් ප්‍රතිලාභෝ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් තමන්ට මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා නොතිබුණොත් ඒ බුදුරජාණන් වහන්සේ දේශන ධහමින් තමන්ට ප්‍රයෝජන ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුවරයෙක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක තමනුත් මනුෂ්‍යාත්ම භාවයක් ලබා තියෙනවයි කියන එක බොහොම දුර්ලභ කාරණයක්. කොහොම නමුත් මේ මනුෂ්‍යත්වයේ ලැබීම සෑම කල්හිම බොහොම දුකසේ ලැබිය යුත්තක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණු කාලයක manussත්වයේ ලබා තිබීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. ඒ වගේම දුර්ලභා කන සම්පත්තිය මේ ක්ෂණ සම්පත්තිය බොහොම දුර්ලභයි. ඒ කියන්නේ කුසල් දහම් කරන්නට, ගුණ දහම් වඩන්නට ලැබෙන අවස්ථාව බොහොම දුර්ලභයි. ඒ අවස්ථාව ඔබ හැම දිනාටම ලැබිලා තියෙනවා. දුර්ලභා පබ්බජ්ජා පරිද්ද ලැබීම බොහොම දුර්ලභයි. ඒ වාසනාවන්ත අවස්ථාවත් භික්ෂුන් වහන්සේලා ලබලා තියෙනවා. ඒ වගේම දුර්ලභං සද්ධම්ම සවණං සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබීම දුර්ලභයි කුමක් නිසාද සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වීම දුර්ලභ නිසාම සද්ධර්මයේ අහන්නට ලැබෙන අවස්ථාවක් ඊටාම දුර්ලභයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දිනපතාම තමන් වහන්සේගේ කුටියට වඩින්නට සූදානම් වෙලා පාදෝවණය කරලා පඩිය මත වැඩ ඉඳිමින් වැඩ සිටිමින් එතනට රැස්වෙන්නා වූ භික්ෂුන් වහන්සේලාට මේ අවවාදය දිනපතාම සිදු කරන බව ධර්මෙහි සඳහන් වෙනවා. එතකොට මේහි පැහැදිලි කරනවා දුර්ලභා කන සම්පත්තිය මේ ක්ෂණ සම්පත්තිය බොහොම දුර්ලභයි කියලා. ඒ නිසාද ධර්ම දේශනාවේදී අපේ වැඩි අවධානය යොමු වෙන්නේ ඒ කාරණේ පිළිබඳවයි. ක්ෂණ සම්පත්තියයි කියලා කියන්නේ එහෙම නැත්නම් ක්ෂණයයි කියලා කියන්නේ කුමක්ද කියලා අපි මෙහිදී පළමුවෙන් තෝරා ගන්නට ඕන. ක්ෂණය කියලා කියනවා සාමාන්‍යයෙන් අවස්ථාව. එහෙම නැත්නම් කාලය පිළිබඳව ගණනකොට කුඩාම අවස්ථාවට කියනවා ක්ෂණයයි කියලා. මේ දහම තුල ක්ෂණ සම්පත්තියයි කියලා කියන්නේ යම්කිසි ඵලයක් ඇති කිරීමට අවශ්‍ය සියලුම හේතු සාධක ගොනු වෙච්ච අවස්ථාව තමයි ක්ෂණ සම්පත්තිය කියලා ධර්මයේ හඳුන්වන්නේ. අපි නිතර අහලා තියෙනවා අපි දන්නවා බෞද්ධ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ සෑම සියලු දෙයක්ම හේතුඵල સિદ્ધාන්තයට අනුව සිදුවෙන බව. කිසිම දෙයක් හේතුවකින් තොරව හටගන්නේ නැහැ. නමුත් ඒ සිදුවෙන කිසිම දෙයක් එක හේතුවකින් හටගන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. බොහෝ හේතුවල එකතුවක් හැටියට තමයි යම් කිසි ඵලයක් නිර්මාණය වෙන්නේ. එහෙමනම් ඒ ඵලය නිර්මාණය වෙන්නට අර හැම හේතුවක්ම નિවරදිව සම්පාදනය වෙන්නට ඕන. අන්නේ සියලු හේතු කාරණා සම්පාදනයේ වෙච්ච ඊටාම කුඩා අවස්ථාව තමයි ක්ෂණයයි කියලා කියන්නේ. මේ නදහස් කරන්නේ අනිත් අනිත් හේතු කාරණා සම්පූර්ණ වෙලා තිබුණත් එක් කරුණක් හරියට ලැබෙන්න ලැබෙන අවස්ථාව සමහරට සියල්ලම ගොනු වෙන අවස්ථාව වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ ගොනු වෙන අවස්ථාවේදී ඒ කාර්ය සඵල කරගන්නට බැරි වුණොත් එතනින් එහාට ඒ සියල්ල નિરර්ථක වෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට මේ ක්ෂණය කියන එක ඊටාම සියුම් අවස්ථාවක් වුණාට ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒ තනත්තාට දීර්ඝ කාලයක් මුළුල්ලේ ගත්තු උත්සාහය නිෂ්ඵල වෙන්නට පුළුවන්. අපි හිතමු යම් කිසි කෙනෙක් දීර්ඝ කාලයක් මුළුල්ලේ විභාගයකට සූදානම් වෙනවා. එතකොට විභාගයකින් සමත් වෙන්නට ඒ තනත්තා දීර්ඝ කාලයක් උත්සාහයෙන් පාඩම් කරන්නට ඕන. ඒ පාඩම් කරනවා වගේම ඒතනත්තාට පුළුවන් වෙන්නට ඕන ඒ Tamanට ලැබෙන කාල සීමාව තුළ නිසි පිළිතුරු සපයන්නට. සම්මුඛ පරීක්ෂණයකදී ඒතනත්තාට નિયમિત කාලයක් දෙනවා નિયમિત ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නෙට නිසි පිළිතුරු ලැබෙන්නට ඕන. එතකොට ඒතනත්තා ඒ નિયમિત කාලය තුල ඒකට උත්තරේ දී ගන්නට අපහසුත් වුණොත් දීර්ඝ කාලයක් මුළුල්ලේ වෙහෙස මහන්සියලා පාඩම් කරපු එක නිෂ්ඵල වෙලා යනවා. එහෙම නැත්නම් පසුව ඒකට උත්තරේ මතක් වුණා කියලා ඇති පළකුත් නැහැ. ඊට ඉස්සෙල්ලා ඒකට පිළිතුර මතක් වුණා කියලා ඇති පළකුත් නැහැ. ඒ මොහොතේ අවශ්‍ය තැන අවශ්‍ය වෙලාවට පිළිතුර සපයා ගන්නට පුළුවන් වුණොත් අන්න ඒ තැනත්තා ඒ විභාගයෙන් සමත් වෙන්නට සුදුසුකම් ලබනවා. අන්න ඒ වගේ මේ ලෝකයේ සිද්ධ වෙන සෑම දෙයක්ම දීර්ඝ කාලීනව ගොනු වෙන හේතු සාධක තියෙනවා එක් ක්ෂණයකදී ඒ සියල්ල එකට එකතු වෙලා ඵලයක් ඇති කරන්නට සුදුසු අවස්ථා ගොනු වෙනවා. අන්න ඒ අවස්ථාවට තමයි මෙතන ක්ෂණයයි කියලා කියන්නේ. අපි හැමදෙනාම ඉක්මනින් නිවන් දකින්නට කැමතියි. මේ පින්වත් හැමදෙනාගෙන්ම විමසලා බැලුවොත් ඕනෑම කෙනෙක් කියාවේ අපි පුළුවන් තරම් ඉක්මනට මේ ජීවිතේම හරි නිවන් දකින්නට කැමතියි. නමුත් මේ නිවන් දකින්නට කැමැත්ත තිබු පමණින්ම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට සුදුසු හේතු කාරණා ගොනු වෙන්නට ඕන. ඒ කරුණු සියල්ලම හරියට ගොනු වුණොත් තමයි අන්න ඒ අවස්ථාවේදී තමයි නිවන ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මේ අවස්ථාව සැලසෙනවයි කියන එක බොහොම දුර්ලභ කාරණයක්. ඒ නිසා নিরතුරු සිහි කල්පනාවෙන් ඉඳමින් ඒ අවස්ථාව හරියට හඳුනාගෙන ප්‍රයෝජන නොගත්තොත් දීර්ඝ කාලයක් වෙහෙස මහන්සි වුණත් ඒ ක්ෂණය ඉක්මලා ගියොත් නැවතේ තනත්තා දුකටපත් වෙන්නට පුළුවන්. හොඳ නරක සෑම සියලු දෙයක්ම මේ ලෝකයේ හේතුවකට අනුව සිද්ධ වෙනවා මේ ක්ෂණයයි කියලා කියන්නේ ඒ හොඳ නරක සියලුම හේතුන් ගොඩ නැගිලා එකතු වෙලා ඵල ඇති කරන අවස්ථාවයි ඒ ක්ෂණ සම්පත්තිය කියලා විශේෂයෙන් අවධාරණය කරන්නේ ඒ ලැබෙන අවස්ථාව සම්පතක් බවට පත් කරගෙන ඒකෙන් ඵල ගන්නට ක්‍රියාත්මක වෙන යහපත් අවස්ථාවයි බුදුදහම තුළ විශේෂයෙන් දක්වනවා මේ ක්ෂණ සම්පත්තියට ප්‍රතිවිරුද්ධ වූ දුෂ්ටක්ෂණයයි කියලා අවස්ථා 8කුත් දක්වනවා. අෂ්ට දුෂ්ටක්ෂණයයි කියලා දහම් පොතපතේ මේ බව පැහැදිලි කරලා තියෙනවා. ඒ මොනවද? සතර අපායේ යම් කිසි කෙනෙක් උපදිනවා නම් ඒ තැනත්තාට නිවන් දකින්නට ಗುಣධම් වඩන්න තියෙන අවස්ථාව ඇහිරිලා යනවා. එවැගේම අරූප තලයන්හිදී ආකාසානංචායතන, ආකින්චඤ්ඤායතන, විඥානංචායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන මේ අරූප තලවල යම්කිසි කෙනෙක් උපදිනවා නම් ඒතනත්තාට නිවන් දකින්න තියෙන අවස්ථාව හිමි වෙලා යනවා. පින්නතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ පළමුවෙන්ම බැලුවේ තමන් වහන්සේට උපකාර කරපු ආලාර කාලාම උද්දකරාම පුත්තාදී ඒ තවුසන්ට දහම් දෙසන්නට. නමුත් ඒ වන විට ඒ අය අරූප තලවල ඉපදිලා නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් සද්ධර්මයේ පහළ වුණත් ඒ අයට දහම් අහලා නිවන් දකින්නට තියෙන අවස්ථාව ඇහිරිලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඒ උපකාරය ඒ අයට කරන්නට බැරි වුණා. ඒ නිසා අරූප තලයේ ඉපදීමත් මේ නිවන් දකින්නට ගුණධම් වඩන්නට තියෙන ක්ෂණ සම්පත්තිය ඇහිරී යන අවස්ථාවක්. අවස්ථාවක් හැටියටයි ධර්මයේ දක්වන්නේ. ඒ වගේම අසඤ්ඤ තලයේ යම්කිසි කෙනෙක් උපදිනවා නම් ඒ අසඤ්ඤ තලයත් ಗುಣධම් වඩන්නට සුදුසු තැනක් නෙමෙයි. ඒ වගේම බොහෝම දරුණු මිනිසුන් බහුල වූ දහම් සංඥාවන්ගෙන් තොර වූ ප්‍රත්‍යන්ත ජනපදවල යම්කිසි කෙනෙක් උපදිනවා නම් ඒ අවස්ථාවත් කෙනෙකුට ಗುಣධම් වඩන්න සුදුසු අවස්ථාවක් නෙමෙයි. ඒ වගේම යම් කෙනෙක් පිටසක්වල බුදවරු නූපදින්නා වූ සක්වලවල උපදිනවා නම් එබඳු අයටත් නිවන් දකින්නට තියෙන අවස්ථාව ඇහිරිලා යනවා. ඒ වගේම බුදු කෙනෙක් ලෝකේ පහළ නොවුණු අබුද්ධෝත්පාද කාලවල යම් කෙනෙක් උපදිනවා නම් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් පහදා දෙන්නට බුදු කෙනෙක් නැතිකම නිසා ඒ අයට ධහම වටහා ගන්නට සුදුසු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් මනුෂ්‍යාත්ම භාවයක් ලබා තිබුණත් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික පවුලක උපදිලා තමනුත් මිත්‍යා දෘෂ්ටි ගන්නවා නම් ඒ හේතුව නිසා ඒ තනත්තාට ಗುಣධම් වඩන්නට තියෙන අවස්ථාව වැළකී යනවා. ඒ වගේම අටවෙනි කාරණේ තමයි ඉන්ද්‍රිය විකලත්වය. ඉන්ද්‍රිය විකලත්වය කියලා මෙතන දක්වන්නේ යම් කිසි කෙනෙක් උත්පත්තියෙන්ම අංග විකලව, මන්ද බුද්ධිකව, උපදිනවා නම් ඒ තනත්තාටත් මේ දහම ඇසුරු කරලා ඒකෙන් ඵල ගන්නට සුදුසු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ දහමේ සඳහන් වෙනවා මේ ක්ෂණ සම්පත්තිය ඇහිරිලා යන දුෂ්ටක්ෂණ 8ක් පිළිබඳව. මේවට දුෂ්ටක්ෂණයි කියලා කියන්නේ ප්‍රයෝජන ගන්නට බැරුව අවස්ථාව ඇහිරී යනවායි කියන අර්ථයෙන්. දැන් මේ මනුස්ස ලෝකයේ එහෙම නැත්නම් මේ ලක්ධරණී තලයේ ජීවත් වෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වත් හැමදෙනාම මේ කරුණු සියල්ලකගෙන්ම පාහේ නිදහස් වෙලා පවතිනවා. සතර අපායෙන් මිදෙලා අරූප තලයෙන් මිදෙලා අසඤ්ඤ තලයෙන් මිදෙලා මේ ලංකාව කියන්නේ ප්‍රත්‍යන්ත දේශයක් නෙමෙයි හොඳ යහපත් වූ දේශයක් ඒ වගේම පිටසක්වලකට අයිත්තනක් නෙමෙයි අබුද්ධෝත්පාද කාලයක් නෙමෙයි මේ බුද්ධෝත්පාද කාලයයි තවම තථාගතයන් වහන්සේගේ සත්‍ය ධර්මයේ ජීවමානව පවතිනවා ඒ වගේම අපි හැමදෙනාම මිත්‍යා දෘෂ්ටිය නොගෙන තෙරුවන් සරණ යමින් සම්‍යක් දෘෂ්ටික භාවය ලැබලා තියෙනවා. ඒ වගේම උත්පත්තිය මන්දබුද්ධිකව අංග විකලව නැතිනම් මේ හැමදෙනාටම මේ කියන දුෂ්ටක්ෂණයන්ගෙන් විනිර්මුක්තව යහපත් වූ ශන සම්පත්තිය ලැබලා තියෙනවා. නමුත් මේ ටික සියල්ල සිද්ධ වුණු පමණින්ම අපට සන සම්පත්තිය සම්පාදනය වුණයි කියලා කෙනෙකුට තෘප්තිමත් වෙන්නට පුළුවන් කමක් නැහැ. මේ ලැබෙන අවස්ථාව නිසි ලෙස පරිහරණය කරලා ප්‍රයෝජන නොගත්තොත් මේ සියල්ලම ලැබුණත් ඒයින් ඇති ඵලයක් නැහැ පිනතුන්. අන්න ඒක තමයි අපි අර මාත්‍රිකා කරපු ගාථා ධර්මයේ මුලින්ම සඳහන් කළේ මාවෝ කණං විරාධේත මේ ලැබුණු ක්ෂණ සම්පත්තිය වරද්දා ගන්නට එපා. මොකක්ද මෙතන වරද්දා ගන්නවයි කියලා කියන්නේ මේ සියලු හැකියාවන් අපි සතුව තිබුණත් මනුෂ්‍යාත්මයක් ලැබලා බුදු කෙනෙක් ඉපදිච්ච කාලවකවානුවක ඉපදිලා දුර්ලභෝ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබිලා ඉන්ද්‍රිය අංග ප්‍රත්‍යංග හොඳට පිහිටලා සම්‍යක් දෘෂ්ටිය ලැබලා මේ හැම දෙයක්ම අපි සතුව තිබියදී යම්කිසි කෙනෙක් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන ඒක ඉක්මලා යන්නට පුළුවන්. මේ පින්නතුන් අහලා ඇති බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ හිටපු මහදන සිටු පුත්‍රයා. ඒ තනත්තාට මේ මේ සියල්ලෙන් අංග සම්පූර්ණ වුණා. නමුත් රහත් වෙන්නට තරම් ඉඩකඩ තිබිලත් ඒ සියල්ලෙන් පිරිහිලා තමන් මහමග හිඟා කන තත්ත්වයට දුගී දුප්පත් තත්ත්වයට පත් වෙලා තමන්ගේ සසර ගමන විනාශ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ආමන්ත්‍රණය කරලා දේශනා කරන ආනන්ද මේ තනත්තා කුඩා කාලයේ ධම්මකට යොමු වුණා නම් රහත් වෙන්නට තරම් ශක්තිය තිබුණා. එතකොට රහත් වෙන්නට තරම් සියලු ක්ෂණ සම්පත්තිය Tamanta සම්පාදනය වෙලා තිබියදී ඒ සියල්ල අහෝසි වුණේ කුමක් නිසාද? එය නිසි ලෙස පරිහරණය කරලා ප්‍රයෝජන ගන්නට තරම් සිහි කල්පනාව මතු කරගත්තේ නැති නිසා, වීර්ය මතු කරගත්තේ නැති නිසා Tamanta ලැබුණු මිත්‍රයින් එහෙම නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයින් Tamanගේ ජීවිතය විනාශ කරන්නට නොමගට යොමු කරන්නට පාපී මිත්‍රයන් ඇසුරට යොමුණු නිසා Taman ලැබූ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නට ඒ තනත්තා අසමර්ථ වුණා. ඒ වගේම අජාසත්ත කුමාරයා බුදුහාමුදුරෝ දේශනා කරනවා පීතෘ ඝාතන අකුසල කර්මය කර නොගත්තා නම් ඒතනත්තාට සෝවන් ඵලයට පත් වෙන්නට තරම් වාසනාව ඇති ඥාන ශක්තිය ඇති කෙනෙක්. නමුත් පීතෘ ඝාතන අකුසල කර්මය කරනවත් සමගම ඒ මහා කර්ම නිසා ඒ ආනන්තර කර්මය නිසා නැවත ඒබඳු කෙනෙකුට ඒ භවයේ මොනම ආකාරයකින්වත් මාර්ගඵලයකට පැමිණෙන්නට තියෙන ඉඩකඩ ਸਰව සම්පූර්ණයෙන්ම ඇහිරී යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පසු කලෙක දේශනා කරන මේ පීතෘ ඝාතන අකුසල කර්මය නොකරගත්තනම් අජාසත් රජතුමාට සෝවන් වෙන්නට තිබුණා. නමුත් ඒ තිබුණු අවස්ථාව ඔහු මගහරවා ගත්තේ වරද්දා ගත්තේ කුමක් නිසාද? පාප මිත්‍ර සේවනයේ නිසා සිහි කල්පනාවෙන් තොරව පව්කම් වලට ඇබ්බැහි වීම නිසා Tamanගේ ජීවිතේ ලැබිච්ච වටිනා අවස්ථාව Taman අහිමි කරගත්තා. ඒ නිසා දීර්ඝ කාලයක් ශෝක වෙන්නට දුක් වෙන්නට සිද්ධ වුණා. බොහෝ කාලයක් ඒ පීතෘ ඝාතන අකුසල කර්මය නිසා නිරේහි ඉපදිලා දුක් විඳින්මින් ශෝක වෙන්නට සිද්ධ වෙන්නේ අර ලැබුණු අවස්ථාවේදී ඒ අවස්ථාව නිසිලස පරිහරණය කරලා සෝවාන් ඵලයටපත් වුණා නම් නැවත කවදාවත් අපාගත නොවි තමන්ට සසරේ ආත්ම භව හතක් ඇතුළත භව ගමන නිමා කරලා නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන සසර කතරෙන් එතර වෙන්නට තිබුණා. ඒ තිබිච්ච ඉඩ එක්ෂණයකදී ඒ පීත්‍රු ඝාතනයේ නැමැති සුළු කාලය තුල ඒ සියලු හැකියාවන් විනාශ කරගෙන ඒ කර්ම වේගය නිසා අපාගත වෙලා දිගු කලක් දුක් විඳින්නට ශෝක වෙන්නට ඒ තනත්තාට සිද්ධ වුණේ Tamanට ලැබුණු ශන සම්පත්තිය වරද්දාගත්තු නිසායි. ඒ නිසා අපි තෝරා බේරා ගන්නට ඕනේ මේ ක්ෂණ සම්පත්තියයි කියලා කියන්නේ අපි මනුස්ස ලෝකේ ඉපදුණු පමණින් බුද්ධෝත්පාදේ ලැබූ පමණින් අපි සම්‍යදෘෂ්ටික වූ පමණින් ඉන්ද්‍රිය විකලත්වයක් නැතුව අංග සම්පූර්ණව පිහිටපු පමණින් අපට මේ කරුණ සියල්ලක් සම්පාදනය වුණත් ලැබෙන අවස්ථාව නිසි ලෙස හඳුනාගෙන ප්‍රයෝජන නොගන්නවා නම් ඒ තනත්තා ක්ෂණ සම්පත්තිය නිසි ලෙස පරිහරණය කළාය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. පින තුනේ මේ ක්ෂණ සම්පත්තියයි කියලා කිව්වහම ඇතම් කෙනෙකුට හැඟෙන්නට පුළුවන් එහෙමනම් මේ කුසල විපාක දෙන අවස්ථාවක් ගැනයි මේ කතා කරන්නේ. මනුෂ්‍යාත්ම භාවය හොඳ ඉන්ද්‍රිය ලැබීම බුද්ධෝත්පාදයේ ලැබීම මේ ඔක්කොම කුසල බලයෙන් සිද්ධ වෙන දේවල්. ඉතින් එහෙම හිතනකොට කෙනෙකුට හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. එහෙනම් මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ කුසල විපාකයක් හැටියටම Tamanට ලැබෙන දෙයක් කියලා. එහෙමමත් නැහැ පින්නතුනි. ඒක කුසල විපාකයක් ලැබෙන අවස්ථාවත් අපට ක්ෂණ සම්පත්තිය හැටියට පරිහරණය කරලා ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒ වගේම අකුසල විපාකයක් ලැබෙන අවස්ථාව උනත් කෙනෙක් බුද්ධිමත්ව කල්පනා කළොත් නුවණින් කල්පනා කළොත් ඒ තනත්තාට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. පිනතුන අහලා ඇති සමහර වෙලාවට මේ මෑත භාගයේ ඉන්දියාවේ පහළ වෙලා හිටපු ක්‍රිෂ්ණමූර්ති කියලා බොහොම ගැඹුරු දාර්ශනික ඥානයක් තිබිච්ච පුද්ගලයෙක්. ඒ තනත්තා ලෝක ප්‍රකට වුණා. බෞද්ධයෙක් කියන සම්මුතිය නොලැබුවාට බුදුදහමේ කියන කරුණ වලට බොහෝ සමීප ගැඹුරු දහම් කරුණු ඔහු මහජනතාවට පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ විදිහේ ඥානයක් ලබන්නට ඔහුගේ ගමන් මඟ වෙනස් වුනේ කොහොමද කියලා ඔහු එක් අවස්ථාවක පැහැදිලි කරනවා තමන්ගේ සහෝදරයා සමග විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේදී නිවාඩු කාලයක තමනුත් තමන්ගේ සහෝදරයත් ගෙදර ආපු වෙලාවක ඒ කියන්නේ ඉන්දියාවට ආපු වෙලාවක හදිසි රෝගයකින් Tamanගේ සහෝදරයා මිය පරලෝ ගියා. එතකොට මේ සහෝදරයාගේ අභාවය ක්‍රිෂ්ණමූර්තිට බරපතල චිත්ත පීඩාවක් වුණා. දැන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්ඛය නැමැති ඒ පීඩාවයි ඔහුවත් විඳින්නේ. මේක කුසල විපාකයක් නෙමෙයි. ඒක එක්තරා අකුසල කර්මයක් හරහා වෙන්නත් පුළුවන් සෝබා දහම මත සිද්ධ වෙන්නත් පුළුවන් කොහොම නමුත් Tamanට දුක ඇති වෙන කරුණු පැමිණෙනකොට යම් යම් අකුසල කර්මයන් ඒට හේතු කාරණා වෙන්නට පුළුවන් කොහොම වුණත් කුසල බලයක් නෙමෙයි එතන ක්‍රියාත්මක වෙන්නේ ඒක අපට පැහැදිලියි නමුත් ක්‍රිෂ්ණමූර්ති මේ තමන්ගේ සහෝදරයාගේ අභාවය නිසා ඇතිවෙච්ච චිත්ත පීඩාවෙන් ටික දවසක් පීඩා විඳින අතරතුරේ ඔහුට කල්පනා වුණා ලෝකයේ අනිත් බොහෝ දෙනා මිය පරලොව යද්දී මට මෙතරම් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මගේ සහෝදරයා මැරුණු අවස්ථාවේ විතරක් ඇයි මට මේ තරම් තද කම්පනයක් ඇති වුනේ? මේ පිළිබඳව ඔහු ටිකක් හිතන්නට උත්සාහ කළා. මේ ගැන ගැඹුරට ගැඹුරට හිතාගෙන යනකොට ජීවිතය කියන්නේ කුමක්ද? මරණය කියලා කියන්නේ කුමක්ද? අපට කෙනෙකුගේ මරණය දුකක් වෙන්නේ මොකක් නිසාද? ඒ ලෝකය අපේක්ෂා කරන නිසා, ලෝකය මෙසේ මෙසේ පැවතිය යුතුයි කියලා අපි හිතන නිසා, අපේ සිතුවිලි ලෝකය, අපේ මනෝ ලෝකය කඩා බිඳ වැටීම නිසා නේද අපට මහත් වූ කම්පනයක් ඇති වෙන්නේ එහෙම නැතිව පුද්ගලයාගේ අභාවය නිසා නොවේ නේද Tamanගේම මානසික විකෘතියක් නේද මෙතන ඇති වෙන්නේ කියන කාරණය ඔහු නිවැරදිව වටහා ගත්තා හැබෑවටම මිනිසුන් මැරෙන නිසා අපට දුක ඇති වෙනවා නම් දිනපතාම අපට දුක් වෙනටයි සිද්ධ වෙන්නේ නමුත් එහෙම නෙමේ Tamanගේ කෙනෙක් මැරුණහම පමණක් අපට දුක පීඩාව ඇති වෙන්නේ අපි ඒ පුද්ගලයා සම්බන්ධ කරගෙන මනෝමය වශයෙන් අපේ ලෝකයේ ගොඩ ගොඩනගලා තියෙනවා. අපේ ගොඩනගාපු ලෝකයේ එක්තරා චරිතයක් ඉවත් වීමට අපි කොහෙත්ම කැමති නැහැ. අන්නේ අකමැත්ත තමයි වේදනාව හැටියට මතු කරන්නේ. මේ කාරණය මේ යථාර්ථය හරියට වැටහුණු තැන් පටන් ඒ ඔස්සේ දිගින් දිගට ලෝකයේ පිළිබඳව කල්පනා කරන්න සිතන්න ක්‍රිෂ්ණමූර්ති යොමු වුණා. මෙන්න මේ ප්‍රවේශයත් සමග තමයි ලෝකයේ බොහෝ දෙනාට අනුශාසනා කරන්නට ලෝකයේ බොහෝ දෙනාට ගුරුවරයෙක් හැටියට කටයුතු කරන්නට පුළුවන් මහා දාර්ශනිකයෙක් චින්තකයෙක් ලෝකයට බිහි වෙන්නට මේ අවස්ථාවයි උදව් වුනේ. එතකොට Tamanගේ සහෝදරයා Tamanට අහිමි වුණාය කියන එක ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන එක කුසල විපාකයක් නෙමේ එය අකුසල විපාකයකින් ලැබුණා වුණත් සබාධමෙන් සිද්ධ වුණා වුණත් ඒ කාරණේ කුමක් වුවත් ඒ අවස්ථාව නිසිලෙස පරිහරණය කරලා නිවැරදිව සිතන්නට පුළුවන් නිවැරදිව මුහුණ දෙන්නට පුළුවන් ඒ තනත්තාට ඒකෙන් යහපතක්ම කරගන්නට පුළුවන් ඒ නිසා කෙනෙක් වරදවා වටහා ගන්නට එපා මේ ක්ෂණ සම්පත්තියයි කියන්නේ ලැබෙන අවස්ථාව කුමක් වුවත් එය නිසිලස හඳුනාගෙන Tamanට ගුණධම් වඩා ගන්නට Tamanගේ ප්‍රඥාව දියුණු කර ගන්නට අවකාශ සලස්වා ගන්නට පුළුවන් නම් එය තමයි ක්ෂණ සම්පත්තිය හැටියට දහමේ විග්‍රහ කෙරෙන්නේ පින තුනේ කරුණු හතරකදී අපට මේ ක්ෂණ සම්පත්තිය එහෙම නැත්නම් ක්ෂණය ප්‍රයෝජනවත් විදිහට පරිහරණය කරන්න පුළුවන්. අන්න එතෙන්දි තමයි ඒක සම්පතක් බවට පත් වෙන්නේ. ඕනෑම දෙයක් සම්පතක් වෙන්නත් පුළුවන් විපතක් වෙන්නත් පුළුවන්. දැන් ධනය කෙනෙකුට සම්පතක් වෙන්නට පුළුවන්. ඒක නිසි ලෙස පරිහරණය කරලා තමන්ගේ මෙලොව පරලොව අභිවෘද්ධිය සලස්වා ගන්නවා නම් අන් අයට උපකාර කරනවා නම් කුසල් දහම් දියුණු කරන්නට එය උදව් කර ගන්නවා නම් ධනය කෙනෙකුට සම්පතක්. ඒ ධනය නිසා පව්කම් වලට යොමු වෙනවා නම් නොයෙකුත් අකුසල ධර්මයන් කරනවා නම් Tamanටත් ලෝකෙටත් විනාශයක් කරගන්නවා නම් මෙලොව පරලොව විනාශ කරගන්නවා නම් ඒ තැනත්තාට ධනය සම්පතක් නෙමේ විපතක් වෙනවා. ඒ නිසා ඕනෑම දෙයක් සම්පතක් වෙන්නටත් පුළුවන් විපතක් වෙන්නටත් පුළුවන්. Taman ඒක ඇසුරු කරන ආකාරය මත Taman මේකට ප්‍රතිචාර දක්වන මුහුණ දෙන ආකාරය මත ඒ නිසා මේ ලෝකයේ දේවල් සිද්ධ වුණු පමණින් ඒක සම්පතක් වෙන්නේ නැහැ. ඒක විපතක් වෙන්නේත් නැහැ. අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අපි කෙබඳු ආකල්පයක් ඇතුවද ඒ පිළිබඳව කටයුතු කරන්නේ? අන්න ඒ මතයි ඒක අපට සම්පතක් ගෙන දෙනවද විපතක් ඇති කරනවද කියලා තීරණය වෙන්නේ. මේ ලෝකයේ සිද්ධ වෙන යම් යම් සිදුවීම් එහෙම නැත්නම් යම් යම් අවස්ථා අපට සම්පතක් කරගන්නට අවස්ථා හතරකදී ඒවා අපට ප්‍රයෝගී කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපේ මනසේ පහළ වෙන කෙලෙස් හඳුනා ගන්නට අපට මේ අවස්ථාව කියන එක ඉතාම වැදගත් වෙනවා. හැම අවස්ථාවෙම අපේ මනසේ කෙලෙස් හඳුනා ගන්නට අපට පුළුවන්කමක් නැහැ. කෙලෙස් හඳුනා ගන්නට සුදුසු අවස්ථා පැමිණෙනවා. ඒ අවස්ථාවේදී කෙලෙස් හඳුනා නොගත්තොත් නැවතය හඳුනා ගන්නට අපට බොහෝ කාලයක් ගත වෙන්නට පුළුවන්. දෙවැනි අවස්ථාව තමයි ඒ හඳුනාගත්තු කෙලෙස් ධර්ම දුරුගුණ බැහැර කරන්නටත් අපට සුදුසු අවස්ථා හැමිනෙනවා. ඒ අවස්ථා නිසිලෙස පරිහරණය කළොත් තමයි ඒ ප්‍රයෝජනය අපට ගන්නට පුළුවන් වෙන්නේ. තුන්වැනි කාරණය තමයි ಗುಣධර්ම කියන ඒවා නිසිලෙස හඳුනා ගන්නට තේරුම් ගන්නට අපට ක්ෂණය කියන එක එහෙම නැත්නම් අවස්ථාව කියන එක ඉදා වැදගත් වෙනවා. හැම අවස්ථාවකම අපිට අපේ මනසේ ගුණධම් වල ස්වභාවය අපිට තෝරා බේරා ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ හඳුනා ගන්නටත් සුදුසු අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව නිසිලස පරිහරණය කළොත් පමණයි ගුණය ගුණය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හතරවෙනි කාරණේ තමයි මේ හඳුනාගත්තු ගුණධම් වඩවන්නටත් අපට සුදුසු අවස්ථා පැමිණෙනවා. ඒ අවස්ථා නිසිලස පරිහරණය කළොත් ගුණනුවණ වඩවා ගන්නට පුළුවන්. මෙන්න මේ කරුණු හතර තුලදී අපි ක්ෂණය කියන එක නිසිලෙස භාවිතා කරන්නේ කොහොමද කියලා අපි ටිකක් අපේ අවධානය යොමු කරන්නට වටිනවා. පළවෙනි කාරණය තමයි කෙලස් ධර්ම හඳුනා ගන්නට අපට අවස්ථාව වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ දේවල් සිද්ධ වෙනකොට යම් යම් අවස්ථාවලදී අපේ මනසේ පවතින කෙලස් ධර්ම මතුවෙලා කුපිත වෙලා අවදි වෙන අවස්ථා අපි අත්දැකලා තියෙනවා. සමහර අවස්ථාවලදී අපි අකමැති දෙයක් සිද්ධ වෙනකොට අපේ මනස තුල ද්වේෂය උත්සන්න වෙලා මතුවලා එනවා. ඒ වගේම අපි අකමැති දෙයක් සිද්ධ වෙනකොට අපේ මනසේ භීතිය මතුවලා එන්නට පුළුවන්. පසුතැවීම මතුවලා එන්නට පුළුවන්. ඉතින් මෙබඳු අවස්ථාවල අපි කල්පනා කරන එක ಗುಣධම් වදන්න ලොකු බාධාවක් කියලා. නමුත් ඇත්තටම නුවණ නැති කෙනෙකුට නම් ඒක බාධාවක් තමයි. නුවණ තියෙන කෙනෙකුට ඒක බාධාවක් නෙමේ. මගේ මනසේ මේ තරම් ප්‍රබල කෙලෙස් ධර්ම තියනවා නේද කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ අවස්ථාවේ කෙලෙස් මතුවලා આવොත් පමණයි. එහෙම නැතිනම් අපි දන්නේ නැහැ අපේ මනසේ කෙලෙස් ධර්ම තියෙන තියනවද නැතිද කියලා. ඒක හඳුනා ගන්නට බැරි වුණොත් පවතින කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට අපි කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙකුට Tamanගේ මනසේ තියෙන කෙලෙස් ධර්ම හඳුනා ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක මහත් වූ ලාභයක්. එහෙම නැති වුණොත් අනන්ත සංසාරයේ තව කොයිතරම් කාලයක් දිගින් දිගට අපට පවතින්නට සිද්ධ වේවිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අය කල්පනා කරන්නේ බාධා නැතිව අන් අයගෙන් කරදරයක් පැමිණෙන්නේ නැතුව අන් අය තමන්ව කුපිත කරන්නේ නැතුව අන් අය තමන්ව අවුස්සන්නේ නැතුව නිදහස්ව හුදකලාව ඉන්න තැන තමයි තමන්ට ಗುಣධම් වඩන්නට සුදුසුම තැන කියලා ඇතම් කෙනෙක් හිතනවා. ඒ තැනත් ಗುಣධම් වඩන්නට සුදුසුයි. නමුත් එතනට යන්න ඉස්සෙල්ලා අපේ මනසේ තියෙන දුර්ගුණ හඳුනාගෙන ඕන අපි මේ නිස්කලංක තැනට යන්නට. ඒ හුදකලා බවට ගිහිල්ලා එතනදී අපට කෙලස් නැහැ වගේ දැනුණට නැවත ව්‍යාකූල වූ පරිසරයට පැමුණුනන් පස්සේ නැවත සංකීර්ණ වූ සමාජයට පැමුණුනන් පස්සේ අපේ මනසේ කෙලෙස් මතුවෙනවා නම් අපි තේරුම් ගන්නට ඕනේ මේ බඳු මේ බඳු කෙලෙස් ධර්ම අපි තුල තියෙනවා ඒ තියෙන නිසායි මේ මේ විදිහට මතුවලා එන්නේ. ඉතින් මේ කාරණය මෙහෙම සිද්ධ වෙනකොට අපි එච්චර කැමති නෑ. මොකද අපි අකමැති අවස්ථාවවලදී තමයි අපේ ද්වේෂය ආදියෙන් උත්සන්න වෙලා එන්නේ. ඒ වගේම අපේ මනසේ තියෙන යම් යම් කෙලෙස් ධර්ම ඇවිස්සලා එනකොට අපි නිතරම අනිත් අයට කියන්නේ මාව අවුස්සන්න එපා. මාව කුපිත කරන්න එපා. මට නිදහසේ මගේ ගුණධම් වඩා ගන්න ඉඩ දෙන්න. මට භාවනා කරන්න ඉඩ දෙන්න. ඒ නිසා තමයි බොහෝ දෙනා භාවනා කරන්න එහෙම යොමු වෙනකොට අනිත් අයට නීති පද්ධතියක් පනවනවා. සද්දබද්ද කරන්න එපා, කෑකෝ ගහන්න එපා. අපිට ගුණධම් වඩන්නට පරිසරය හදලා දෙන්න. දැන් එතකොට අනිත් අය සද්ද නොකර ඉන්නවා. ඒගොල්ලෝ කට පියාගෙන ඉන්නවා. එක්කෙනෙක් භාවනා කරනවා. දැන් ඒ තනත්තා හිතනවා මට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ මනස කුපිත වෙන්නේ නැහැ. දැන් මට හොඳට භාවනාව වැඩෙනවා. ඇත්තටම පින්නතුනේ එතනදී භාවනා කරන්නේ වාඩි වෙලා ඉන්න කෙනාද අනිත් අයද? දැන් අනිත් අය තමයි මේ තනත්තාට මනස සංවර කරගන්න ඒගොල්ලෝ කට පියාගෙන සද්ද කරන්නේ නැතුව මේ සියලු පරිසරය හදලා දීලා තියෙන්නේ. එහෙමනම් හැබැයි භාවනාවයි කියන්නේ අනිත් අයගේ සද්ද බද්ද නවත්තලා Tamanගේ මනස නිෂ්කලංක කරන එක, නිෂ්ක්‍රීය කරන එක නෙවෙයි පිනතුනේ ලෝකයේ දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙද්දී අපේ මනස තුල කෙලෙස් ඇවිස්සෙනවා නම් අපේ අභ්‍යන්තරය පිරිසුදු නැහැ කියන එක අපිට තෝරා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. එහෙම තෝරාගෙන ඒ ඇතුළත කැකෑරෙන්නා වූ කෙලෙස් ධර්ම කොහොමද පාලනය කරන්නේ? මොකක්ද ඒකට කළ යුත්තේ කියලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා නුවණ නැති කෙනෙකුට නම් Tamanගේ මනසේ කෙලෙස් ඇවිස්සෙන අවස්ථාව බොහෝ පව්කම් කරගන්නට සමාජයට විපත් කරන්නට සුදුසු අවස්ථාවක්. නුවණ තියෙන පුද්ගලයාට Tamanගේ මනසේ කෙලෙස් ඇවිස්සලා එන අවස්ථාව ඊටාම වටිනා ක්ෂණ සම්පත්තියක්. මොකටද මගේ මනසේ මෙච්චර කෙලෙස් තියෙනවයි කියලා හඳුනා ගන්න. හඳුනාගත්තොත් පමණයි ඒ තනත්තා ඒ කෙලෙස් ප්‍රහාණය කරන්නට උත්සාහවත් වෙන්නේ. ඉන්දියාවේ එක්තරා උසස් ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍ය පිරිසට ಗುಣධම් පිළිබඳව ධර්මයේ පිළිබඳව කියා දුන්නා. දීර්ඝ කාලයක් මේ ආයතනය මේ විදිහෙන් පවත්වාගෙන ගියා. නමුත් ඒ අයටම කියලා වෙනම ගොඩනැගිල්ලක් නොතිබුණු නිසා කුලියට ගත්තු මුදල් ගෙවලා ගත්තු ගොඩනැගිල්ලක තමයි මේ අයගේ මේ වැඩසටහන පවත්වාගෙන ගියේ. අර ගුරුවරයා සමීපයට ඇවිදින් දීර්ඝ කාලයක් ඉගෙන කියා ගන්න ශිෂ්‍යෝ හැමදෙනාම මාසිකව යම්කිසි මුදලක් ගෙවන්නට ඕන අර ආයතනයේ නැවතී සිටිනව වෙනුවට. මේ ශිෂ්‍ය පිරිස අතර එක්තරා ශිෂ්‍යයෙක් ඉන්නවා නිරන්තරයෙන්ම අන් අයට කරදර කරනවා. අන් අයට කෙනෙහිලිකම් කරනවා. අන් අයට හිංසා කරනවා. අන් අයව කුපිත කරන්නට, අන් අයට බාධා කරන්නටමයි ඒ තැනත්තා කටයුතු කරන්නේ. හැමදාම ශිෂ්‍යයෙක් හරි දෙන්නෙක් හරි ගුරුතුමා ළඟට ගිහිල්ලා කියනවා මේ තැනත්තා බොහොම කරදරකාරයෙක් මේ තැනත්තා මෙතනින් අයින් කරන්න. එහෙම නැත්නම් ඒ තැනත්තට පාඩුවේ ඉන්න කියන්න. අපට අපේ මනස සංසුන් කරගෙන මේ අධ්‍යන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ මේ තැනත්තාගේ බාධා කිරීම නිසා. මෙහෙම කියනකොට ගුරුතුමා නිතරම අර චෝදනා කරගෙන එන ශිෂ්‍යයින්ට උපදෙස් දීලා අවවාද කරලා තමන්ගේ හිත හදාගෙන තමන් සංසුන් වෙලා ලෝකෙ මොනවා වුණත් අන් අය මොනවා කළත් තමන් නිහඬව Tamanගේ කටයුතු කරගන්නේ කොහොමද කියලා උපදෙස් දීලා පිටත් කරනවා. නැවත ටික වෙලාවක් යනකොට තවත් ශිෂ්‍යයෙක් එනවා අහවලා මට මෙහෙම කළා කියලා. මේ විදිහට නිරන්තරයෙන්ම ඒ ශිෂ්‍ය පිරිසට අර සුවිශේෂ ශිෂ්‍යයා මහා බාධාවක් වුණා මහා කරදරයක් වුණා. කවුරුවක් ඒතනත්තට කැමති වුණේ නැහැ. නිරන්තරයෙන්ම ඒතනත්තා නිසා අර ශිෂ්‍ය පිරිස අතර අවුලක් වියවුලක්මයි ඇති වෙන්නේ, ගැටුමක්මයි ඇති වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනාට චිත්ත පීඩා ඇති වුණා. බොහෝ දෙනාගේ මනසේ සැඟවිලා තිබිච්ච කෙලෙස් නොඑක් නොඑක් අවස්ථාවල මතුවලා එනවා ඒවා දරා ගන්නට බැරි වෙනකොට ගුරුතුමා සමග ගිහිල්ලා ඒ චෝදනාව කරනවා. නමුත් ඒ හැම අවස්ථාවකම ගුරුතුමා අර ශිෂ්‍යයාට දඬුවම් කළේ නැහැ. ඒ වෙනුවට මේ අයට අවවාද කළා Tamanගේ හිත හදාගෙන කොහොමද කටයුතු කරන්න කියලා. කාලයක් ගිහිල්ලා ගුරුතුමා අභාවයට ගියා. ඊට පස්සේ අර ශිෂ්‍ය පිරිසට සිද්ධ වුණා ඒ නේවාසිකාගාරයට ගෙවිය යුතු මුදල් හදල් ආදිය සොයලා බලලා ඉතිරි ඒවා තියද කියලා ගෙවලා ඒ මිල මුදල් පැත්තේ කටයුතු නිමා කරන්නට පියවන්නට ඒ ශිෂ්‍ය පිරිසට සිද්ධ වුණා. ඒ නිසා ඒගොල්ලෝ මෙතෙක් කල මිල මුදල් ගෙව්ව සටහන් බැලුවා. බලනකොට ඒගොල්ලන්ට පුදුම හිතුණා අර නිරන්තරයෙන් කරදර කරපු ශිෂ්‍යාව ගුරුතුමා විසින් තමයි ගෙන්නගෙන නවත්තලා තියාගෙන තියෙන්නේ. ගුරුතුමා තමයි ඒතනත්තා වෙනුවෙන් මුදල් ගෙවලා තියෙන්නේ. ගුරුතුමාම මුදල් ගෙවලා මේ කරදරකාරයා මෙතනට ගෙනත් තියාගෙන තියලා තියෙන්නේ මොකටද ඒ කරදරකාරයෙක් ඉන්නකොට තමයි තම තමන්ට තම තමන්ගේ මනසේ ස්වභාවය වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ අවස්ථාව පැමුණුනේ නැත්නම් තමන් තුල කෙලස් තියනවා තමන් පිරිහෙන්නට පුළුවන් කියන කාරණය කවදාවත් අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් පින්නතුනේ අපි හැමදෙනාටම ඒ අතින් ලොකු භාගයක් ලැබිලා තියෙනවා. මුදල් ගෙවන්නේ නැතුව මේ අවස්ථාව අපට ලැබිලා තියෙනවා. ගෙදර දොරේම ඉන්නවා අපිව අවස්සන්නට අපේ කෙලෙස් මතු කරන්නට සුදුසු අය. සමාජය තුල, කාර්යාලය තුල ඒ හැම තැනකම අපට අකමැති විදිහට වැඩ කටයුතු කරන අපේ මනස අවුල් කරන්නට ක්‍රියාත්මක වෙන බොහෝ දෙනා ඉන්නවා. එහෙමනම් ඒ ගුරුතුමා මුදල් ගෙවලයි මේ සහාය අරන් දුන්නේ. අපට මුදල් නොගෙවා මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන මනසේ තියෙන කෙලෙස් ධර්ම හඳුනාගෙන ඒ ක්ෂණය නිසිලස පරිහරණය කරන්නයි අපට අවස්ථාව සැලසීලා තියෙන්නේ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොත් ඒ තනත්තා මේ ක්ෂණ සම්පත්තිය නිසිලස පරිහරණය කළා වෙනවා. එහෙම නැති වුණොත් ඒ සමාජයත් එක්කලා ගැටි ගැටි තව තවත් Tamanගේ මනස විනාශ කරගෙන, පව්කම් වඩවාගෙන, ද්වේෂය, වෛරය, ක්‍රෝධය ඇති කරගෙන හිංසාකාරී පුද්ගලයෙක් බවට Tamanව පරිවර්තනය කරගන්නත් පුළුවන්. නිසා නුවණ නැති පුද්ගලයා එබඳු ක්‍රියාකාරකමකටයි පෙළඹෙන්නේ. නුවණ ඇති පුද්ගලයා Tamanට සමාජ සමාජයෙන් ලැබෙන අවස්ථා උපකාර කරගෙන මනස දිහා බලලා කෙලෙස් ධර්ම හඳුනා ගන්නවා. මේ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ඒ හඳුනාගත්තු දුර්ගුණ බැහැර කරන්නටත් අපිට මේ ලැබෙන අවස්ථාව හරි වැදගත් වෙනවා. දැන් අපි අර මුලින් කිව්වා වගේ තව කෙනෙක් අපිව කුපිත කරන්නේ නැත්නම් ඇත්තටම අපි ළඟ කෙලෙස් තියෙනවා කියලා හඳුනගන්න විදිහක් නැහැ. එහෙම ඒ අවස්ථාව නොලැබුණොත් අපි හැමදාම හිතාගෙන ඉන්නවා Taman ළඟ කෙලෙස් නැහැ කියලා. දැන් ওই සමාජයේ සමහරු ඉන්නේ මම රහත් වෙලා මම සෝවාන් වෙලා මට අසවල් ධානයේ තියනවා කියලා ඉන්නේ මොකක් නිසාද? ඒතනත්තාගේ සැඟවිලා තියෙන කෙලෙස් මතුවෙන්න සුදුසු අවස්ථා පැමිණෙන්නේ නැහැ. ඒ අවස්ථා පැමිණෙන්නේ නැති නිසා ඒතනත්තා තමන්ටම රැවටෙනවා තමන් ආධ්‍යාත්මික වශයෙන් බොහෝ දියුණුවට ගිහින් කියලා. ඒක මහා අලාභයක්. ඇයි මේ ජීවිතේ හඳුනාගෙන ඉවත් කරගන්නට තියෙන බොහෝ කෙලෙස් ධර්ම තමන්ම හංගගෙන ආත්ම තව කීයක් ඒ විදිහෙන් ඒතනත්තාට සසර දිග්ගැහෙන්නට ඒක හේතුවක් වෙයිද දන්නේ ඒ නිසා අපේ මනස කුපිත වෙනවා නම් ඒක ලෝකේ වරදක් හැටියට ලෝකයට එක්කලා ගැටෙන්නට යනව වෙනුවට මට මගේ මනස හඳුනාගෙන ඒවා නිදහස් කරගන්න ලැබිච්ච වාසන වාසනාවන්ත අවස්ථාවක් හැටියට දකිමින් මනස ගැන අධ්‍යයනය කරන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි කාරණේ ඒ හඳුනාගත් දුර්ගුණ බැහැර කරන්නටත් ඒබඳුම අවස්ථා අපට උදව් වෙනවා. ඒ කියන්නේ හැම මොහොතකම අපට කෙලස් ප්‍රහාණය කරනවා කියලා දැඟලුවාට ඒක කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම දැඟලුවාය කියලා අපේ මනසේ කෙලස් අඩු වෙන ස්වභාවයක් නැහැ. ඒවට අර දුර්ගුණ මතුවෙන්නට සුදුසු අවස්ථා පැමිණෙනාseම හරියටම මේ කාරණේ වටහා ගන්න සුදුසු අවස්ථා කලාතුරකින් පැමිණෙනවා. වෙනවා. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ උන්වහන්සේ වසර 10ක් විතර දැස අන්දව උන්වහන්සේගේ කන් දෙකත් බොහොම යන්තමට තමයි ඇහුනේ. බොහොම හයියෙන් කතා කළොත් තමයි උන්වහන්සේට ඇහෙන්නේ. උන්වහන්සේට යම්කිසි කෙනෙක් කැඳවා ගන්නට ඕන වුණොත් සීනුවක් නාද කරන්නට විදුලි සීනුවක් සවි කරලා තිබුණා. දවසක් උන්වහන්සේට අවශ්‍යතාවයක් මතුවලා උන්වහන්සේ විදුලි සීනුව නාද කළා. නමුත් ඒ වෙලාව විදුලිය එන හිටලා තිබුණු නිසා සීනුව නාද වුණේ නැහැ. උන්වහන්සේට දැස පෙනෙන්නේ නැති නිසා විදුලිය තියනවද නැද්ද කියලා සංඥාවක් නැහැ. ඒ වගේම දෙකන ඇහෙන්නේ නැති නිසා මේ සීනුව නාද වුණාද නැද්ද කියලා උන්වහන්සේ දන්නේ නැහැ. මේ බොත්තම එබුවෙන් පස්සේ මේ සීනුව නාද වෙනවයි කියන හැඟීම පමණයි උන්වහන්සේට තියෙන්නේ. එකවරක් සීනුව නාද කළා කිසි කෙනෙක් ආවේ නැහැ. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ සීනුව නාද කළා ඒත් කවුරුවක් ආවේ නැහැ. තුන්වෙනි වතාවෙත් නාද කළා ඒත් කිසි කෙනෙක් ආවේ නැහැ. ඇත්තටම ආවේ නැත්තේ සීනුව නාද වුණේ නැති නිසා. උන්වහන්සේට මේ තුලින් ලොකු කලකිරීමක් ඇති වුණා. ඇයි කවුරුවත් මං ගැන නොසලකන්නේ? ඇයි කවුරුවක් මේ සීනුව ඇහිලත් ආවේ නැත්තේ? මේ විදිහට උන්වහන්සේගේ මනසට සියුම් අමනාපයක් මතු වුණා. ඒ අමනාපය මතුවෙනවත් එක්කම උන්වහන්සේ කල්පනා කරලා තියෙන්නේ ඇත්තටම මම ඒ විදිහෙන් හිතන්නට සුදුසු නෑ. ඇයි මගේ ශරීරයවත් මට පාලනය කරගන්න බැරි අවස්ථාවක අන් අය මගේ සිතුවිලි අනුව පවතින්නට ඕනේ කියලා මම කොහොමද හිතන්නේ? ලෝකයා Tamanට අනුව පවතින්නේ කොහොමද මගේ සිත කයවත් මට ඕන විදිහට පවතින්නේ නැත්නම් ඒ නිසා මේ ලෝකයේ සියලු නාම රූප ධර්මයන් මේ සංස්කාර ධර්මයන් අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේක නේද අනාත්මයි කියන්නේ Tamanගේ පාලනයෙන් තොරයි මගේ කය මගේ පාලනයෙන් තොරයි මගේ මේ පංචස්කන්ධය මගේ පාලනයෙන් තොරයි එහෙමනම් ලෝකයේ අන් අය කොහොමද මම පාලනය කරන්නේ අන් අය මගේ පාලනයෙන් තොරයි කියන එක 아무තු කාරණයක් නෙමෙයි මෙන්න මේ විදිහට දීර්ඝ කාලයක් වැඩූ විදර්ශනාව දියුණු කරගෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරමින් ගැඹුරු විදර්ශනාවකට යොමු වෙන්නට උන්වහන්සේ අවස්ථාව උදව් කරගත්තාය කියලා පසු අවස්ථාවක අපි සමග උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි හඳුනාගත්තු කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නට ඒවා අපේ මනසින් ඉවත් කරගන්නට සුදුසු අවස්ථා ජීවිතයේ විтин විට අපට ලැබෙනවා. අන්නේ ලැබෙන අවස්ථා නිසිලස ප්‍රයෝජන ගත්තොත් අපටත් පුළුවන් වෙනවා ටික කලකින් ක්‍රමක්‍රමයෙන් අපේ මනසේ දුර්ගුණ අඩු කරගෙන යම්කිසි ගැඹුරු ස්වභාවයකට අවතීර්ණ වෙන්නට. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මේ ಗುಣ හඳුනා ගැනීමට අපට අවස්ථාව උදව් වෙනවා. පළවෙනි කාරණේ තමයි කෙලස් ධර්ම හඳුනා ගන්නට උදව් වෙනවා. දෙවෙනි කාරණේ තමයි හඳුනාගත්තු කෙලස් ධර්ම බැහැර කරන්නට අපට අවස්ථාව කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණේ තමයි ಗುಣධර්ම කියන ඒවා මොනවද කියලා හරියට හඳුනා ගන්නටත් අපට අවස්ථාවයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දාන පාරමිතාව පුරනවා දාන පාරමිතාව පුරනවායි කියලා අපට ඕන ඕන වෙලාවට දැන් මට දානි ටිකක් දෙන්නට ඕන මම දානි සකසාගෙන දෙන්න සුදුස්සෙක් හොය හොයා ගියයි කියලා දාන පාරමිතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙන්නත් නම් ලබන්නට සුදුස්සෙක් ඒ කියන්නේ යම් කෙනෙකුට අවශ්‍යතාවයක් මතුවෙච්ච වෙලාවක් හරියට හොයලා බලලා දෙන්නට පුළුවන් නම් අන්න දාන පාරමිතාවේ සුදුසුම අවස්ථාව. කෙනෙක් ජීවිත පරිත්‍යාග කරනවා අපි හිතමු කෙනෙක් බෝසත් පාරමිතා පුරනවා. ඒ නිසා මට ඕන වෙනවා ජීවිත පරිත්‍යාගයෙන් හිතින් කුසලයක් කරන්න. මගේ ජීවිතේ දන් දෙන්නට ඕනේ කියලා කොහේ හරි ඉන්න සතෙකුගේ කටට ගන්නයි කියලා ඒක ජීවිතේ පරදුවට තබා දාන පාරමිතාව සම්පූර්ණ කළා වෙන්නේ නැහැ. ඒකට සුදුසු අවස්ථාවක් පැමිණෙන්නට ඕනේ. ඒ පැමිණෙන අවස්ථාව අනුව අත්‍යවශ්‍ය වෙලාවක ඒ කාර්ය කරන්නට පුළුවන් නම් තමයි ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ පාරමිතා පිරීමේදී අපට ඕන ඕන වෙලාවට ඒක කළායි කියලා උසස් පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙකුට කියනවා ඒ තනත්තාගේ රෝගී තත්වයෙන් නිදහස් වෙන්නට ඖෂධ පූජා කරන්න. තමන් ඖෂධ ටිකක් අරගෙන මල්ල දාගෙන ලෙඩු හොය හොයා යනවා. ඊට පස්සේ ඒ බෙහෙත දෙන්නට සුදුසු ලෙඩෙක් වුණත් නැති ලෙඩෙක් වුණත් ඒ තනත්තාට තමන් අර බෙහෙත් ටික පරිත්‍යාග කරනවා. මොකටද මේ තමන්ට පින්කමක් කරගන්න. එහෙම කළාය කියලා ඒක උසස් පාරමිතාවක් වෙන්නේ නැහැ. යම් අවස්ථාවක අපට දැනුණොත් ලෙඩෙක් ඉන්නවා බෙහෙත් අවශ්‍යයි. අන්න ඒ අවශ්‍යතාවය හරියට හඳුනාගෙන ඒ මොහොතේ කරුණා මෛත්‍රියෙන් අර බෙහෙත සම්පාදනය කරගන්න අපට උදව් කරන්නට පුළුවන් නම් ඒක තමයි ඒ කුසලයේ කරගන්න සුදුසුම ක්ෂණය වෙන්නේ සුදුසුම අවස්ථාව වෙන්නේ. නමුත් අපි ගොඩක් වෙලාවට මෙහෙම අවස්ථා මගහැරවලා අපට ඕන වෙලාවට තමයි පින්කම් කරන්න අපි උත්සාහ කරන්නේ. අපට ඕන වෙලාවට පින්කම් කළායි කියලා ඒකෙනුත් යම්කිසි කුසලයක් සිද්ධ වෙනවා. නමුත් උසස් පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම ශාන්ති පාරමිතාව පුරන්නට අපි මුලින් සඳහන් කළා වගේ ශාන්තිය කියන්නේ ඉවසීම. ඉවසන්නට කිසි ප්‍රශ්නයක් නැති වෙලාවට අපට ඉවසන්න දෙයක් නැහැ. එහෙමනම් හැබෑවට ඉවසන්නට පුළුවන් වෙන්නේ අර වගේ ගැටලු මතුවෙන වෙලාවටයි. ගැටලු මතුවෙන වෙලාවට යම් කෙනෙක් ඉවසන්නේ නැතිනම් ඒ තැනත්තාට ශාන්ති පාරමිතාව වැඩෙන්නේ නැහැ. මහ බෝසතාණන් වහන්සේ ශාන්ති පාරමිතා පුරන දුෂ්ට පුද්ගලයන් ඉන්න තැන් හොයාගෙන ගියයි කියලා සඳහන් වෙනවා. එහෙමනම් සමාජය තුළ අපට ඒවා નિરાයාසයෙන් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන අවස්ථා ප්‍රයෝජනෙට ගත්තොත් විතරයි අපේ ශාන්තිය වැඩෙන්නේ. ඒ වෙලාව ප්‍රයෝජනෙට නොගෙන අනිත් වෙලාවක ශාන්තිය වඩන්න ගියා කියලා ඒක සාර්ථක කාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ හතරවෙනි කාරණය තමයි මේ හඳුනාගත් ಗುಣධර්ම වැඩි දියුණු කරන්නටත් අපට විශේෂයෙන් මේ අවස්ථාව කියන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි මේ විදිහට දන් දිය යුත්තේ කොහොමද? මෛත්‍රී මෙත් වැඩි යුත්තේ කොහොමද කියලා යම් යම් අවස්ථාවලදී තේරුම් ගන්නවා. ඒ තේරුම්ගත්තු ಗುಣධර්ම වැඩි දියුණු කරන්නටත් අපට සුදුසු අවස්ථා පැමිණෙනවා. විශේෂයෙන් දැන් මේ කාල වකවානුව මෛත්‍රී සිත දියුණු කරගන්න ඉතාම සුදුසු කාලයක්. කුමක් නිසාද බොහෝ මිනිස්සුන්ට විපත් ඇති වෙනවා. ලෝකෙටම විපත් බහුල කාලයක්. මෙබඳු කාලවල තමයි හැබෑවටම මිනිස්සු මේ දුක් විපත් නිදහස් කරගන්න මට මොනවද කරන්න පුළුවන්? ඒ වගේම මේ මිනිස්සු සුවපත් කරන්න මට මොනවද කරන්න පුළුවන්? ඒක කායික වශයෙන් සහාය වෙන්න පුළුවන්ද? වචනයෙන් සහාය වෙන්න පුළුවන්ද? සිතුවිලි වශයෙන් සහාය වෙන්න පුළුවන්ද? මේ වෙනත් දෙයකින් අපට සහාය වෙන්න පුළුවන්ද භෞතික ද්‍රව්‍යයකින් වස්තුවකින් මේ මොන ක්‍රමයකින් හරි සහාය වෙලා මේ මිනිස්සු පීඩාවට පැමිණෙන එකෙන් නිදහස් කරගන්න මට කුමක්ද කරන්න පුළුවන් කියලා යම් කෙනෙකුට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් අන්න අවස්ථාව හඳුනාගෙන ඒ තනත්තා කුසල් දහම් වර්ධනය කළා වෙනවා. ඒ වගේම යමක් අත්‍යවශ්‍ය අවස්ථාවක කෙනෙකුට ඒ සම්පාදනය කරලා දෙන්නට තරම් කරුණා මෛත්‍රිය උපදවා ගන්නට පුළුවන් නම් අන්නේ අවස්ථාව දැනගෙන ඒ තනත්තා කුසල් කළායි කියලා හඳුන්වන්නට පුළුවන්. කුජ්ජුත්තරා කියන උපාසිකාව බොහොම ස්ථානෝචිත ප්‍රඥාව තියෙන කෙනෙක් හැටියටයි අපේ දහම් ඉතිහාසයේ සඳහන් වෙන්නේ ඇයට ඒ ප්‍රඥාව ලැබෙන්නට හේතුව හැටියට දක්වන්නේ පෙර භවයක රජගෙදරක සේවිකාවක් හැටියට ඉඳද්දී පසේ බුදුරජාණන් වහන්සේලා අට නමක් දානෙට වැඩිය උන්වහන්සේට අධික රස්න ඇති දානි පාත්‍ර සජ්ජුරුව පූජා කළා. දැන් පසේ බුදුරජාණන් වහන්සේට මේක අතේ තියාගෙන ඉන්න බෑ. අතින් අතට මාරු කරනවා. මේ දාසිය මේ කාරණේ දැකලා Taman ළඟ තිබිච්ච ඇද්දල වලින් හදාපු වලලු අටක් ඉක්මනින් ගෙනවිත් පූජා කළා. අන්න සුදුසු අවස්ථාවේ සුදුසු පූජාව හරියට හඳුනාගෙන කළා. ඒ නිසා ඇයට පුළුවන් වුණා ඒ කුසල බලය නිසා තැනට සුදුසු නුවණ ලබන්න, තීක්ෂණ ප්‍රඥාව ලබන්න.